අහමු කියලා වචනයක් මිනිස්සු අහමු කියලා කියන්නේ මේ සයන්ස් එක නොදන්න නිසා. අහමු දෙයක් වෙන්නේ නැහැ. අපි කොහොම හරි අපේ මොලේ බේරෙනවා, අපි ආරක්ෂා කරනවා, අපි යාගෙන අවබෝධය තියාගෙන එයත් එක්ක හරියට ජීවත් වෙනවා නම් එයා තමයි මේ සියල්ල කරවන්නේ. අපේ අපේ ඇස්පියන් දෙක අරගෙන ඉන්නේ එයා. අපි කන් අපි කතා කරන දේ අවබෝධ කරවන්නේ එයා. අපි කතා බහ කරන් අපි ඇවිත් දවන්නේ ආහාර ජීර්ණය කරන්නේ, සුසනය කරන්නේ, කුතුලේ පාලනය කරන උදේ වීර්ණය පියාගෙන ශක්තිය පාලනය කරන සියලුම දේවල් මේ මීනයක් වැඩ ශරීරයේ ඇතුළේ කොහොම කරන්නේ මොලේ ඒ කරන මොලේ ඒ තරම් වැඩ කරන මොලේට අපි දානවා අවශ්‍ය ප්‍රශ්න අපි දානවා අරවා දාන්න මේක කරන්න මේක කරන්න අර පිස්සු අරයා මට ගන්න දෙන්නම් ඔබට එහෙම ඔබගේ ගොඩාක් දරවල් අපි මොලේට දාගත්තට පස්සේ මොලේට වැඩ වැඩි වෙනවා ඊට පස්සේ අපි ෆේල් කරනවා ශරීරයේ ඇතුළේ යම් යම් දේවල් ෆේල් කරනවා මොකද සමහර වෙලාවට මේක කරන්න පුළුවන් ශෝෂණය. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් ආදරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ මනුස්සයාට වේදනා මේ ආදරය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. පුංචි ළමයෙකුට ඇඳුම හැදෙන්න පුළුවන්. තෙමෙන්න පුළුවන්. අම්මතුරත් එහෙම වෙන්න පුළුවන්. බිරිඳකටත් එහෙම වෙන්න පුළුවන්. සමහරවිට මේ ඔක්කොම ප්‍රශ්නෙන් අපි මුදවන්න අපිව ඇක්සිඩන්ට් එක කර පාස් කරලා ඇක්සිඩන්ට් එකකින් අපිව අයින් කරන්න පුළුවන්. මේ වගේ මොලේ යොදා ගන්න කොහොම හරි අපි මේ මේ මොලේට වදින කාරණාවට මොලේට අපිට දරුවොත්. එතන මේ මේ සියලුම දේවල් සිදුවන්නේ අපේ අපේ මොළේට අපිට සිදු කළ යුතු දේවල් නිසා අපේ මොළේ අපිට සිදු කළ යුතු දේවල් නිසා අපේ අවශ්‍යතාවලට සහ අපේ කටයුතු වලට ලැබෙන ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵල නිසා වෙන ඇක්සිඩන්ට් කියන වචනේ මෙතන යොදන්න බෑ කිසිම කාරණාවක්. ඔබේ ගෙදරට හොරු ඇවිල්ලා මොකෝරකම් කරගෙන මොනව හරි කරගෙන යනවනම් ඒ ඔබේ වරදක් නෙවෙයි ඒ ඒ හොරුන්ගේ වරදක් විදිහට මේ ගන්නේ පාඩුව මට නම් වරද මගේ කියලා තමයි මේ ධර්මයේ උගන්වන්නේ. ඒ නිසා මාව ආරක්ෂා කරන ලොකුම බලශක්තිය තමයි මගේ මොලේ. මාව ආරක්ෂා කරන මාව උසස් කරන්නේ මගේ මොලේ. මගේ ප්‍රොමෝටර් මගේ මොලේ. මගේ ප්‍රොටෙක්ටර් මගේ මොලේ. මගේ ප්‍රොවයිඩර් මගේ මොලේ. ප්‍රොවයිඩර් ප්‍රොමෝටර් ප්‍රොටෙක්ටර් මොකද මම මේ කියන එක දන්නවා ඇති. ප්‍රොවයිඩර් කියන්නේ සැපයුම් කරු. ප්‍රොමෝටර් කියන්නේ උසස් උසස් කරන්න. ප්‍රොටෙක්ටර් කියන්නේ ආරක්ෂා කරන්න. ඔබ ආරක්ෂා කරන්නේ, ඔබ උසස් කරන්නේ, ඔබට සපයන්නේ. Provision, promotion, protection. මේ කාරණා තුනම කරන්නේ ඔබේ මොළේ. මේවා තේරුම් ගත්තට පස්සේ තමයි අපේ ගමන වෙනස් වෙන්නේ. අපි මේ යන කාලිකාව, මේ ජීවත් වෙන කාලිකාව, මේ ජීවිතයේ කියන මේ ශරීරයේ කියන මහා තාක්ෂණික ඩෙවලොප්මේ අගය මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේවා අවබෝධ කරගත්තට පස්සේ කොහොමද මේ මොළේ ගැන කතා කරන්නේ නැහැ. මොළේ ගැන කතා කරන්නේ, හිත ගැන කතා කරන්නේ, ආත්ම විශ්වාසයක් නෑ විශ්වාසය තියෙන්නේ මොනවා හරි වෙන ගස්කල් එක්ක තමයි විශ්වාසය තියෙන්නේ යන්ත්‍ර සුර එක්ක අධිමෝනියම් බලිත් එක්ක මේවත් එක තමයි විශ්වාසය අනිත් විශ්වාසය තියෙන්නේ සබාලා තියෙන්නේ සමුන් එක්ක මම මාව විශ්වාස කරනවා මම මගේ මොලේ කරන මගේ මොලේ තමයි අතන සුද්ධිලෙක් කියලා කියන්නේ මොලයක් මිනිස් මොලයක් කියලා කියන්නේ මිනිස් ශරීරයක් මිනිස් මොලයක් කියන්නේ ශරීරයක් ඇතුලේ ඒ ශරීරය කරවන්නේ මේ මොලේ ඒ මොලේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න තමයි ශරීරයේ යොදාගන්නේ අත පය ඇස කර්ණ නාසය මේ සියලු දේවල් යොදාගන්නේ මොළයේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. ඒ නිසා මේ සියල්ල කරවන්නේ මොළේ නිසා මොළේ අවශ්‍යතාවය ඉෂ්ට කරගැනීම සඳහා නිසා ඇක්සිඩන්ට් කියලා වචනයක් නැහැ. ඇක්සිඩන්ට් එකක් අහමු සිදු වීමක් වෙනවනම් ඒ අහමු සිදු වීම කරන්නේ මොළේ මොළේ මේක සිදු වෙන බව දන්නවා. මොළේට පුදුම විදියට ඈත දුර පේනවා. එයාට අනාගතේ පේනවා. අද සිදු කරන දේවල් අපේ අනාගතයත් එක්ක කිසියම් බැඳීමක් අපි බලාපොරොත්තු වෙන බැඳීමක් තියෙනවා. ඒ නිසා මොලේ නිකන් ආවට ගියාට වැඩ කරන එකක් නෙමෙයි පුදුම තාක්ෂණික කම්පියුටර් ලෙවල් එකක්. ඒ ඒ ඒ උසස් තාක්ෂණික දැනුම් ඒ ඒ උසස් තාක්ෂණයට සමකරන්න තව ලෝකයේ විශ්වයේ අවදාවත් මොලේට සමාන එකක් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණය කරන්නත් බැහැ. ඒ තරම් දිගයි, ඒ තරම් ක්‍රමවත්, ඒ තරම් පිළිවෙලයි, ඒ තරම්ම තාක්ෂණික මහා බල ශක්තියක් තමයි මොළය කියලා කියන්නේ. ඉතින් මොළයට අපි ගෞරව කරන්න පටන් ගත්තොත් මොළයේ දේවේ අපි අගය කරන්න පටන් ගත්තොත් මොළයට අපි ප්‍රශංසා කරන්න පටන් ගත්තොත් ඔබ ඔබ අගය කරන්න පටන් ගත්තොත් මොළයට ඊට වඩා ආහාරයක් නැහැ. මොළයට ඊට වඩා සැනසීමක් නැහැ. මොළයට ඊට වඩා සතුටක් නැහැ. ඒ නිසා මොළය පිළිබඳව හදාන්නේ ඊට වඩා වැඩි වේගයෙන් ඊට වඩා කතා කළ යුතු මොළය ගැන ඊට වඩා සියල්ල කරන්නේ එයා කියන එක එයා නායකත්වය අපියට බාර දෙන්නේ එයයි සියල්ල කරන්නේ ඒ නිසා ලොකුම ප්‍රශ්න තමයි මුලේ අපි අපි පුරුදු කරපු විදිහට වැඩ කරන්නේ මෙයාට මෙයාට අපි පුරුදු කරලා තියෙන බොන්න නම් එයාට එයා අපිට අපිට පොර එයාට අපි පුරුදු කරලා තියෙන වෙන වැඩ වැඩ කරන්න නම් එයා අපිට ඒ වැඩ වැඩ කරනවා එයාට අපි පුරුදු කරලා තියෙන ප්‍රමාද වෙන්න නම් එයා අපිව ප්‍රමාද කරනවා එයාට අපි පුරුදු කරලා තියෙන වෙනත් නරක ඇසුරක් නම් අපිව ඒ නරක ඇසුරට එයා කොහොම හරි අදිනවා. එනිසා මේ මොලේ වැඩ කරන්නේ ප්‍රෝග්‍රෑම්ස් එක්ක. එයාට ප්‍රෝග්‍රෑම් කරනවා කියන්නේ අර පුහුණු කරනවා පුහුණු කරනවා පුහුණු කරපුවාම එයා ඒ පුහුණුව පුරුද්දක් විදිහට බාර අරගෙන ඒ පුරුද්ද කියන ප්‍රෝග්‍රෑම් එකේ එයා දුවනවා. එනිසා අපේ ජීවිතේ මෙහෙවන්නේ අපේ ජීවිතේ ගෙනියන්නේ අපිම කවපු අපිම පුරුදු කරපු අපිම පුහුණු කරපු සොෆ්ට්වෙයාර් අපිම දාපු සොෆ්ට්වෙයාර් එක තමයි මොලේ වැඩ කරන්නේ. මේවට කාටවත් අපිට දොස් කියන්නත් නැහැ. අද අපි කතා කරන්න යන කාරණාව පිළිබඳව මට ඔබට කියන්න දෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ වචනේ බලය. ඒක වචනේ බලය කියලා කියන්නේ. අපි වචන කියලා කියන්නේ සිතිවිලි. ඔබ බුදුමයි වචන කියන්නේ සිතිවිලි කියොත් වෙන. ඔබ හිතන දේ තමයි ඔබ කතා කරන්නේ. සිතිවිල්ලක් මිනිස්සුෙකුට අහන්න බෑ. නමුත් සිතිවිල්ලක් මිනිස්සුෙකුට අහන්න සලස්වන්නේ වචනය කියන හඬ එකතු කරගන්න. දැන් සිතිවිල්ලකට හඬ කැවුම් උපදින්නේ වචනයක්. ඔබ දන්නවා සිතේ ලොකු බලයක් තියෙනවා කියලා. මම මේ 14 දිනාටම අද මම කියනවා. මම යෝජනා කරනවා ඔබේ සිතේ බලයක් තියෙනවද සහ ඔබේ මුලින් සිතේ තරංග ධාරාවන් නිකුත් වෙනවද නැද්ද කියලා බලන්න. අද ඔබ එත අද රාත්‍රියේ දැන් බෑනේ දැන්. තව දාද හැබැයි පුළුවන් නම් බලන්න පරීක්ෂණය කරලා ඔබ අහක බලාගෙන ඉන්න පුද්ගලයෙකුට ඔබ ඒ ඒ පුද්ගලයා දිහා බලාගෙන ඉඳලා ඔබ කියන්න ඔබ දිහා බලන්න කියලා මාව දිහා ඔබ ඇහෙන්න කියන්නේ එපා ඔබ සිතෙන් කියන්නේ මං දිහා බලන්න මං දිහා බලන්න ඔබ මොන මොනවද බලන්න ඕන මාව දිහා බලන්න මාව දිහා බලන්න මට බලන්න ඔබ කොයි වගේද මම ඉත දැකලා තියෙනවා වගේ මම හරවන්න ඔබේ මොන හරවන්න හරවන්න හරවන්න හරවන්න කියලා දැඩි හැඟීම් වලම ඔබ මේ කතාව සිතෙන් කියන්නේ කියනකොට හැමේටම එයා හැරිලා ඔබේ ඇස් දෙක දිහාම බලන ඔබේ ඇස් දෙක දිහා බලනකොට පුදුම වෙයි ඔබේ හිතේ විකුත් වෙන සමාන ධාරාවේ තියෙන බලය කොච්චරද දරා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ යොදන බලයට වඩා වැඩි බලයකින් එයා වෙනත් කාරණයකට වෙනත් දෙයකට අවධානය යොමු කරගෙන ඉන්නවා නම් ඔබට ඔහුව ඒ ධානයෙන් කඩා ගන්න ටික වෙලාවක් යයි. සමහර විනාඩි 5 10ක් විතර try කරන්නත් වෙයි. සමහරවිට අහත් නිකන් සාමාන්‍ය සරල සරල විදිහට ඔය කල්පනාවක ඇහැට පේන කනට ඇහෙන දේත් එක්ක ජීවත් වෙන කල්පනාවේ ඉන්න කෙනෙක් නම් ධානයකට වෙලා නැති කෙනෙක් නම් සංකල්පකට හරව ගන්න පුළුවන්. ඔබට මේ කාන්තාවර කරන්න පුළුවන්, පිරිමිවරු කරන්න පුළුවන්. කරලා බලන්න. එතකොට ඔබට දැනෙයි ඔබේ මොළේ නිකුත් වෙන ෆ්‍රීකවෙන්සි එක ඔබේ මොළේ නිකුත් වෙන තරංග ධාරාව කොයිතරම් බලවත් තරංග ධාරාවක්ද නැත්නම් ඔබේ මොළේ තරංග පිටවෙනවද නැද්ද කියලා ඔබට පරීක්ෂණයක් කරන්න මේ සරල පරීක්ෂණයක්. මොළේ ඔබේ මොළේ පිටු තරංග ධාරාවක් නිකුත් වෙනවා. එයින් බොහෝ දේවල් වෙනස් කළ හැකියි. මිනිසුන්ගේ ඉසහරවන්න පුළුවන් ඔබේ අවශ්‍යතාවලට ඔබේ චිතය දෙවුවට පස්සේ ඒ අවශ්‍යතාව ඔබට ඇදිලා එනවා කියන එක සාමාන්‍ය දෙයක්. පණ තියෙන මිනිස්සුන්ගේ බෙල්ල කරකවන්න පුළුවන් නම් ආයෙ තවත් මොනවද කතා කරන්නේ? පණ තියෙන මිනිස්සුන්ගේ හිස හරවන්න පුළුවන් නම් ආයෙ තවත් මොනවද කතා කරන්නේ? ඒ නිසා මේ බොහොම සරල පරීක්ෂණයක්. ඔබ 14 දෙනාට මේ පරීක්ෂණය කරන්න පුළුවන්. මේ පරීක්ෂණය කරන් පස්සේ ඔබ තීරණය කරන්න ඔබේ මොලේ නිකුත් වෙන චිත්ත රැස් ධාරාව කොතරම් බලවත්ද කොතරම් ප්‍රබලද මේන් ඔබට වැඩගත හැකිද නැද්ද කියන එක ඔබට තීරණය අද අපි විශේෂයෙන් කතා කරන්න ගිය වචනේ බලය මම ඔබට ඉස්සෙල්ලා කියනවා සිතිවිල්ලක විශාල බලයක් තියෙනවා. මේ සිතිවිල්ලේ විශාල බලය සිය ගුණයකින් වර්ධනය කරන්න දහස් ගුණයකින් වර්ධනය කරන්න දසදහස් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන්. කොහොමද වර්ධනය කරන්නේ? ඒකට පිළිවිලු. සිතිවිල්ලකට හඬ එකතු කරපුවාම එහි බලය දසදහස් ගුණයකින් වැඩි වෙනවා. ඔබ යමක් හිතනවට භාවනා කරමින් කල්පනා කරනවට වඩා ඔබ හිතන කාරණාව ඔබ කතා කරන්න පටන් ගත්තොත් වෙන මනිය. ඒ කාරණාව කෙලින්ම ඔබ කතා කරන වචන දෙක ඔබේ කනට ඇහෙනවා. කනට ඇහුනහම ඒ සබ්දේ ඔබේ මුලේට නැවත ආපහු යනවා ඔබේ සෙන්ටර් බ්‍රේන් එකට යන්නේ. ඔබේ central part of your brain. The center part of your brain is called uh, මැදමොලේ. මැදමොලේ තමයි කෙලින්ම යන්නේ. මේ හරියට uh, මේ මේ මැදමොලේට යන එක කණෙන් ඇහෙන එක කෙලින්ම යන්නේ මැදමොලේට. ඇහැට පේන එක වගේ නෙමෙයි කනට ඇහෙන එක බලවත්. එතකොට මේ ඔබ කතා කරනකොට ඔබේ ප්‍රාර්ථනා ගැන හෝ ඔබේ කාරණයක් ගැන ඉතින් ඔබ මොනවා හරි දෙයක් අපි කතා කරනවා කියලා අපි කියමු සරල උදාහරණයක් වශයෙන් මොකක්ද කියන්නේ ජීවෝ අවශ්‍යතාවයක් ගැන කියන්නේ ඔබේ අවශ්‍යතාවයක් ඉදමක් ගන්න ඉද ඉදමක් ගන්න ලංකාවේ ඉදමක් ගන්න ඔව් ලංකාවේ ඉඩමක් ගන්නවද කියලා මම මම ඉඩමක් ගන්නවා මම පර්චේස් ප්‍රමාණයක් ගන්නවා අහවල් ඒරියා එකෙන් මම ගන්නවා ඒ ඉඩම ගන්නවා සාධිකයි ඒ සඳහා මට අවශ්‍ය ධනෙ බලය ලැබෙනවා ඒ සඳහා මට අවශ්‍ය සුදුසුම ධනෙ මට හොඳ පරිසරයක මට අවශ්‍ය දෙයක් මට ඉඩමක් ලැබෙනවා ඉස්තරයි සාධිකයි කියලා ඔබ නිතර නිතර දවසකට අලුවන්නේ තුන් හතර වතාවක් වා ඔබ කතා කරන පටන් ගත්තොත් එහෙම මේ ඉඩම ගන්නවා ඔබ කන්නාඩි ළඟට ගිහිල්ලා ඔබ කන්නාඩි ළඟට ගිහලා ඔබ කිව්වොත් මම මේ ඉඩම ගන්නවා මට මේ මට ඉඩමක් අවශ්‍යයි මට ගයක් හදන්න නැත්නම් ව්‍යාපාරයක් ඔබ මම දන්නා ඔබේ අවශ්‍යතාවය කුමක් හරි මම ගන්නවා සහතිකයි මට මේ ඉඩම ලැබෙනවා සහතිකයි කියලා ඔබ ඒ දිගටම එක දිගටම කියනකොට ඔබේ මොලේ ඉඩමක් මවනවා ඔබ ඔබේ මොලේ මවනවා ඉඩමක් ඒ මවලා ඊළඟට ඔබට ඒ ඉඩමම මතක් වෙන්නේ ඊට පස්සේ හරියටම ඔබ ගන්නවා ඉඩමක් ගන්නවා ඔය කියන විදිහේ ඉඩමක්ම ඔබට ගන්න පුළුවන් වෙනවා ඒ සඳහා ඔබ යොමු කරන ආකාරය පිළිබඳ දැන් මේ වචනේ බලය තමයි මේ කරේ මොකද සිතවිල්ලේ බලයට වඩා වචනේ බලය වැඩි කියන එක මම කිව්වා හේතුව වචනයක් කියලා කියන්නේ සිතවිල්ලකට හඩ කැවු විට උපදින වාක්‍යයයි උපදින හඬයි වචනේ කියලා කියන්නේ සිතවිල්ලකට හඩ කැවුවම තමයි වචනයක් කියලා කියන්නේ දැන් මේ වචනේ බලය ගැන කතා කරනකොට අපිට කතා කරන්න අපිට සමතක කරන්න බෑ අපේ ජීවිතය. ඒකද ජීව කියන්නේ මං හිතන්නේ මෙතන ඔක්කොම සිංහල දෙවියනේ දෙන්නේ. ඔව් ඔව්. දිව කියන්නේ මොකක්ද දිව බොජන කියන්නේ? දිව බොජන කියන්නේ. උදාහරණයක්. දිව්‍ය භෝජනය. දිව්‍ය භෝජන. උදාහරණයක්. දිව්‍ය භෝජනය. එතකොට දිව සලු කියන්නේ දේව සලු. දේව දෙවියන්. එතකොට දිව දිව මතුරු කියන්නේ దివ్యోసు මතුර දිව වතුර දිව්‍ය මන්ත්‍රයක් මන්ත්‍රයක් මන්ත්‍රයක් වතුර කියන්නේ මන්ත්‍රයක එතකොට තව තියෙනවා එතකොට දිව කියන්නේ දිව දිව ලෝකේ කියලා කියනවා දිව ලෝක ඒ කියන්නේ දිව්‍ය ලෝකේ එතකොට දිව කියන්නේ දිව්‍ය කියන එකට එතකොට දිව කියන එකට තව සිංහල වචනයක් තියෙනවා බුද්ධ බෞද්ධ කුසල් කෞශල්‍ය පින පුණ්‍ය පුරුෂ පෞරුෂ ජීව ජෛව ඒ වගේ තියෙනවා දිව දෛව කියලා. දිව දෛව. දෛව. එතකොට දිව කියන එක තමයි දිව දිව නිසා අපි දෛව වෙනස් කරනවා දිව. කොහොමද? දිව ඇයි දිවට දිව කියලා දාලා තියෙන්නේ? ඒ දෛව වෙනස් කරන නිසා. අටට අටට නෙමෙයි පණ කියන්නේ පණ කියන්නේ මේ දෙතෙන්. නමුත් මේකෙන් අපි කන්නේ නැහැ. නමුත් කන කියලා තමයි කියන්නේ මේක. ඇයි කන කියලා කියන්නේ? වැඩිපුර කන්නේ කටෙන් නෙමෙයි කනෙන්. ඇයි මේ කනෙන් කනවා කියලා කියන්නේ? සාමාන්‍ය කතාවක් තියෙනවා. සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝජයක් කියලා. මේ කැවුම් කියලා කියන්නේ කවුරු හරි කමන්නේ කවන දේවල් කන. කවුරු හරි කමන්නේ ජ්‍යොතිෂය ගැන කියපුවම ජ්‍යොතිෂය විශ්වාස කරනවා. අල්ලේ රේඛා ධන රේඛාව නැත්තම් ධනවත් වෙන්න බෑ කියපුවම ධන රේඛාව විශ්වාස කරනවා. වාසනාව වාසනාව කියලා එකක් තියෙනවා මම ඒක විශ්වාස කරනවා. ධෛර්යය කියලා එකක් තියෙනවා මම ඒක විශ්වාස කරනවා. දෙවියෝ කියපුවාම ඒක විශ්වාස කරනවා. මේ වගේ විශ්වාසයන් දහසක් තියෙනවා මේ සිංහල බෞද්ධයන්. ඒ නිසා ඒ සාමාන්‍ය කතාවක් තියෙනවා සිංහලයා මොඩයක් කවුම් කන්න විරෝධයක් කියලා. අවන්නේ කවුද මොනවා හරි කවන්නේ ඒ ඕන කවන එකක් කරනවා පිළිගන්න ඕනම දෙයක් හැමදේම පිළිගන්න. ජ්‍යොතිෂයත් පිළිගන්නවා, පෙරකරුවත් පිළිගන්නවා, දෛවයක් පිළිගන්නවා, අල්ලෙන එකක් පිළිගන්නවා, වාසනාව වාසනාවක් පිළිගන්නවා, ඔක්කොම පිළිගන්නවා. අධිමෝනිය පිළිගන්නවා, මේ ඔක්කොම පිළිගන්නවා. මේ පිළිගන්නේ බුදුහාමුදුරුවෝ විරුද්ධවම පිළිගැනීමට බුදුහාමුදුරුවෝ කියන ගල්වල තිබ්බට ගලේ කොටු තිබ්බට පිළිගන්න එපා. පරම්පරාව මාරු පිළිගන්න එපා. අවුරුද්දක් පිළිගන්න එපා. අවබෝධ වෙන්නක්වත් පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ කියන බුදු දර්ශනේ පිළිගැනීම සාහනම් කරලා දෙනවා පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා පිළිගන්න එපා කිය. විශ්වාස කරන්න පිට කෙනෙක් නෙමෙයි පමුණුව. මම මාව විශ්වාස කළ යුතුයි. ඔබට ආත්ම ශක්තියෙන් ආත්ම විශ්වාසය යුතුයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ දෙනවා. දැන් අපි නහයට නහය කියන්නේ ඇයි? නහය නේම නම් මොකක්ද? නහය නේම නම් මොකද්ද කියලා මං අහන්නේ. ඉතින් අපිට නහය කියලා දීලා දෙනවා අපි ඉතින් නහය කියනවා. නාය මෙහෙම නම නැහැ. නැහැ. නැහැ කියන්නේ නායෙන්නේ. නායෙන් හදනවා කියලා කියන්නේ. කන කියන්නේ වැඩිපුර කන්නේ කණෙන් නිසා. කට කියන්නේ ඇත්තම සිංහල වචනේ කට නෙමෙයි මේක ඉංග්‍රීසි වචනයක් මේ කන්න දාලා තියෙන්නේ. සිංහල කට කියලා වචනයක් නැහැ. මේ සිංහල කටද කියන්නේ කායන කායන නෙමෙයි. කායන කායන ආල්රයි. කට. ඒ යු චීටි ඊරාන් මේක නම. මේක දාලා තියෙන්නේ කට කියලා මොකද්ද අපි දැන් රෝල් එකක් හරි ආප්පයක් හරි කේල් ගිරියක් හරි දාලා මොකද කරන්නේ කියන්නකො අපනවද නැද්ද අපනවනේ ආ එහෙනම් ඒක තමයි කට කියලා කියන්නේ දැන් කට කියලා කියන්නේ අතරම C U T T E R මේක කන මේ කන මේක වැඩිපුර කන්නේ මේකෙන් නිසා ඉංග්‍රීසියෙන් මේක කියන්නේ ear කියලා හේතුව ear කියලා තව එකක් තියෙනවා අවුරුද්දර කියන වචනේ කනෙන් අහන එක තියෙන්නේ අවුරුද්දයි නැවත කී නැවත ගැන මතක් කරගෙන ඒක මම කියලා යනවා එහෙනම් මේ ශරීරයේ කොටස් වලට මේ නම් දාලා තියෙන්නේ හොඳට කල්පනා කරලා. මොලේ මොලේ නෙමෙයි නම මූලය. මූල මවුල. ඔය මවුල මංගල්‍ය කියලා යන්නේ ටෙලිවිෂන් එකේ මවුල මංගල්‍ය කියලා කියන්නේ ටැලන්ට් ෂෝ එක. මවුල කියලා කියන්නේ මූලය. මූල මොලේ නියම නම මූල. මුත් මොලේ කියන මූල කියලා දාලා තියෙන සිංහල භාෂාවේ දාලා තියෙන මූලක් ඉන්න මූලක් ගාය කියන වෙන කනකට. හරි වැරදි. ඒක කවුරු හරි මංගල දෙන්නේ. ඒක තමයි සැබෑ මූලයේ තියෙන්නේ. දර්ශන මූලයේ තියෙන පොළොව යට මිනිසාගේ මූලයේ තියෙන හිත උඩ. හිත කියන්නේ ශීර්ෂය. හිතගේ මූලයේ තියෙන. නිසා දැන් අපි මම කියන්නේ මේ කතාව මොකද්ද? දිව කියන දිව කියන කාරණාව දිව කියලා නම දාලා තියෙන්නේ ඔබේ ජීවිතයේ දෛවයේ විසඳන උපකරණයේ දිවයි. නැත්තම් ඉංග්‍රීසියෙන් ඔබ දන්නවා ඉංග්‍රීසියෙන් දිවට කියන්නේ ටං ඇයි ටං කියන්නේ ඉංග්‍රීසියෙන් බෙල් එකට හඳ. මිනිසාගේ බෙල්ල the bell of the man ඉස්සපන්. එතකොට ඇයි සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන් අපිට කට කියන්නේ ඇයි ඒක ඒක යනවා. ඒක තන් නෙමෙයි. ඒක නියම නම දිව කියලා ගන්න. දිව කියන්නේ දෛව. එහෙනම් දෛව ඔබේ දෛවය කියන්නේ මේ ඔබේ වචන වලින්. ඔබේ වචන වලින් සම්පූර්ණ ඔබේ දෛවය වෙනස් පුළුවන්. ඒ දෛවය විශ්නන්නේ ඒ වචන කතා කරනකොට ඒ වචන දුක මොලේට යනවා. ඊට පස්සේ මොලේ අලුතෙන් නියුරෝ අලුතෙන් නියුරෝ එකක් හැදෙනවා. අලුතෙන් නියුරෝ සිස්ටම් එකක් අලුතෙන් මූල නියුරෝ අලුතෙන් දළු ගන්න පටන් ගන්නවා. ඔබ කතා කරන වචනේ ගන්න. ඔබ කතා කරන ඔබේ ඔබේ සිතිවිල්ලට අනුව ඔබේ වචනයට අනුව අලුතෙන් මුල මූලයේ අලුත් ස්නායු නැත්නම් නියුරෝ සෙල්ස් වර්ධනය වෙලා ඊට පස්සේ ඒ කාරණය ඔබ ඔබ මෙතන උදා කරනවා. ඔබ ඒ කියන දේ ඔබට ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සරල උදාහරණයක් ගමු. මිනිස්සෙක් කියන පටන් ගත්තොත් එහෙම මම මැරෙන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ මම මැරෙන්නේ නැහැ කියලා කියන පටන් ගත්තොත් ඒ මිනිස්සයා මැරෙනවා. ඇයි මැරෙන්නේ හේතුව? මරණය කියන වචනේ තමයි මෙතන ඇහෙන්නේ. මොලේට ඇහෙන්නේ. ඒ නිසා මොලේ බොහොම ප්‍රවේශමකට මොලේ කියව එක තමයි හැම වෙලේම අල්ලගන්නේ. ඒ නිසා හැම කෙනෙක්ට කියන්න ඕන හැම කෙනෙක් කතා කරන ධනාත්මක වචන. වෙන වචන කතා කරන්න හොඳ නැහැ. ඔය යනවා අවුලක් නැහැ. ආබාධයක් නැහැ. මොකද ගැටලුව. ඒවත් වචන කියන්න ඕනේ. ගැටලුවක් නැහැ. ඔවා කියන්නේ කියන්නේ ගැටලුව වැඩි. අවුලක් නැහැ කියන එක තමයි අවුල් වැඩිම තියෙන්නේ. ඒ නිසා මේ වචන කතා කරන බොහොම ප්‍රවේශමයි. නිරෝගී වෙමි. කියන්න හොඳ නැහැ නිරෝගී කියලා. සුවපත් වෙන්න. නිර්භය වෙමි කියන මොන නිර්භය වෙන්නේ. එදිතරද? මම එදිතරයි. මම නිර්භය කියන්නේ. නිර්භය කියනකොට බය තමයි කීවර්ඩ් එක. බය මොලේ අල්ලගන්නේ බය කියනකොට. ඒ නිසා නිර්භය කියන්න එපා එදිතර කියන්න. දුක කියන්න එපා. නිදුක් කියන්න එපා. ඒකට කියන්නේ සුවපත් කියලා. නිදුක් කියන්න එපා. සුවපත් කියන්නේ මේ සපවත් කියලා කියන්නේ. එහෙනම් නිරෝගී නෙමෙයි සුවපත්, නිර්භය නෙමෙයි එදිතර. අ අන්තිම නිදුක් නෙමෙයි සපවත්. මෙන්න මේ විදිහට ඔබේ වචන මාලාව වෙනස් කරන්න ඕනේ. බිස්නස් ගන්න මොකද කරන්නේ? ඇදගෙන යනවා කියලා කියන. ඇදගෙන යන මිනිස්සු හැමදාම ඇදගෙන තමයි යන්නේ. නැගලන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි කතා කරන භාෂාවේ ධනාත්මක චින්තනයනේ වචන ධනාත්මකයි. යාදින වචන කතා කරන්නේ. දෙවින වචන කතා කරපුවාම පොළේට යන වචනේ ඊට පස්සේ යක් කරනවා අර වෙන ජීවිතය හදන්න. එයා කියන විදිහේ ඇදගෙන යන බිස්නස් එක ගන්න හදන්න. එයා බිස්නස් එක ඇදගෙන යන්න දාන්න. අවදාවත් මේ වගේ වචන කතා කරන්න එපා. ගොඩ යනවා කියලා කියන්න ගොඩ යන මිනිස්සයා හැමදාම ඉන්න වලේ මොලේ දන්නවා මෙයාට ගොඩ යන්නයි ඕනේ ඒ නිසා මෙයා වලට දාන්නයි ඕනේ කියලා. ඒ නිසා වලට දාපුවම ආයිත්‍ය ගොඩ යනවා. ගොඩ ගියන් පස්සේ ආයිත්‍ය කියන්නේ ගොඩ යනවා කියලා ආයිත් වලට දානවා. දාපුවම ආයිත් මෙයා ගොඩ යන්න ඕනේ. මේ විදිහට හැමදාම මේ පුද්ගලයා ගොඩ යන එක තමයි වෙන්නේ. ඒ නිසා මම ඔබට කියනවා වචනේ බලය තමයි බලවත්. ඒ නිසා බොහොම ප්‍රවේශමට ඔබේ වචන පාවිච්චි කරන අද ඉඳලා ධනාත්මක වචන පාවිච්චි කරද්දී භාවනාවේදී කතා බහ කරනකොට කණ්ණාඩි ළඟට ගිහලා හැමදාම සමාවෙන කණ්ණාඩි නෙමෙයි වචනේ වැඩපද. කණ්ණාඩි නෙමෙයි වචන. කණ්ණාඩි කියලා කියන්න එපා. කණ්ණාඩි කියලා කියන්නේ ඇස් කන් වෙනවනේ ඉංග්‍රීසියෙන්. සාමාන්‍යයෙන් කියන ඇස් වෙනකෝ ඇස් කන වෙනවා කියලා. ඇස් කන වෙනවා කියලා කියන්නේ ඇස් දෙක වැහුණාට පස්සේ කන් දෙක ඇස් දෙකේ දුක්කත් හත් දෙක කරන්න පටන් ගන්නවා. අර සුදු පාට තරයදී අරගෙන යනකොට ඒ තරයදී දිනවත් වද්ද යන්නේ. එතකොට ගලක වැදුනොත් ගන්නවා මෙතන ගලක්, ලිංගෙ වැදුනොත් ගන්නවා ලිංගයක්, වීදුරුවක් වැදුනොත් වීදුරුවක්, සම්බිය වැදුනොත් සම්බියක් කියලා ඒ කියන්නේ අපිට අර අපේ කණෙන් තමයි ඊට පස්සේ මනුස්සය ජීවත් වෙන්නේ. ඇහෙන් නෙමෙයි. ඇස් කන වෙනවා කියලා කියන්නේ ඒක. එතකොට ඇස් දෙකම අඩු වෙනකොට කන් අඩිය ගන්නවා අපි ඇස් දෙක ඉස්සරහට. ඒක තමයි කන් අඩිය කියලා උගුරු වචනේ වෙලා තියෙන්නේ. කන් අඩිය. කන් අඩිය තමයි කන් අඩිය කියලා තියෙන එක ජීවත්. මම මේ ළඟදී මම කල්පනා කරලා භාවනා කරනකොට මේක මොකක්ද කියලා හොයනකොට මට මේක හම්බුනා. ඒක ඈත සිංහල වචන කන් අඩිය කියලා කියනවා. ඒකෝර අපේ ගෙදර තියෙන මුණ බලන කණ්ණාඩිය නෙවෙයි. මුණ බලන කණ්ණාඩිය ඉස්සරහ වැටෙනවා. මොන බලන්නේ අපි හැඩපද. හැඩපද කියලා කියන්නේ හැඩපද. හැඩ බලන එක. නිසා අපි අපි අපි මේ හැඩපදෙන් අපි කතා අපි හැඩපදත් එක්ක අපි කතා කරන්නේ. අන්නාලේ මේ කතා කරන දෙලින්ම ඔබ කතා කරන්නේ ඔබත් එක්ක ඔබේ ඔබේ දෙලින්ම සිහිනති මොලයක් එක්ක ඔබ කතා කරනවා. උතුම විදිහට බලවත් වෙනවා, එනර්ජයිස් වෙනවා, ශක්තිමත් වෙනවා. අන්නාලේ එක්ක කතා කරනවා. හැමදාම පුළුවන් නම් විනාඩි දෙකක් බාස්කට් එක ගියන් පස්සේ කන්නාඩි එක කතා කරලා බලන්න ඔබේ වචනේ බලේ මොන තරම් ඔබ බලවත් වෙනවද කොච්චර ඔබේ දවස හරියනවද කරු වෙනවද සාර්ථක වෙනවද කියලා බලන්න අන්න ආදී එක සරල සාකච්ඡාවක් දාලා බලන්න විනාඩි දෙකක් වැඩි ඕනේ උදේට ස්ථිතික උදේ උදේට හෝ ඉනජයිස් කරන කණ්ණාඩි ඉස්සරහා මතක ඇතුව හවස දාන්න දාපුනම කණ්ණාඩි ඉස්සරහට ආයෙ සමාන කණ්ණාඩි ඉන්නේ හැඩපත අපි ගිය සමානේ හොයාගත්ත වැඩේ නෑ මම කියන්නේ කණ්ණාඩි කියලා දැන් කියන්න එපා කියලා ඒ කියන්නේ ඒක කියන්නේ හැඩපත කියලා හැඩපත නැත්නම් දර්පණය දර්පණය ඉස්සරහට කියලා කියන්නේ ස්තුති කරන දවස සම්පූර්ණ කරගත්තා. දවස හරියට දවස තර වුණාට ස්තුති කරා. නානකොට ආදරය කරන හදවතට ලොකු කඩුවලට අක්මාවට පණහැල්ලට මොළයට ඇස් දෙකට කන් දෙකට කතා කරන දිවට සොසන පද්ධතියට මුළු ශරීරයට අතට පායට ශරීර මුළු ශරීරයට ස්තුති කරන්න මොළේ හරි ආසයි ඒ මොළයට ස්තුති කරනවා නම් යගේ ශරීරය රැක ගන්නව ආරක්ෂා කරනවා කියලා කියනනම් මොළේ හරි ආසයි මුලට ඊට වඩා සතුටක් නැහැ. ඒ මුලේ සතුට ඔබේ සතුට. ඒ මුලේ සැනසීම ඔබේ සැනසීම. ඒ මුලේ නිවිලා නම් ඔබ නිවිලා. ඔබේ මුලේ දැවෙනවා නම් ඔබ දැවෙනවා. මතකද මම ඔබට කියනවා රාත්‍රියේ නිින්දට ඉස්සෙල්ලා හොඳ සන්තෝෂයෙන් සතුටෙන් නිින්දට යන්න ඒකම භාවනා කරලා තමන්ගේ කාරණා උත්තර මතක් කරලා නිින්දට යන්න remember මම මෙන්න මේ කියන කාරණා මතක් කරගන්න the first thought the first thought in the morning is the last thought in the evening ඔබේ අවසාන සිතිවිල්ල තමයි උදේ ආරම්භක සිතිවිලි. මේ ආරම්භක ඔබ නැගිට ඇස්සේ ගැලනකොට මොකද සිතක් පහළ වෙන සිතිවිල්ල තමයි මතක් වෙන්නේ අවසාන සිතිවිල්ල. අවසාන සිතිවිල්ල බලවත් නැත්නම් ඔබේ ඇහැට පේන දෙයක් තිබෙනවා. ඒ නිසා අවසාන සිතිවිල්ල එළි වෙනකම් මොලේ වැඩ කරන්න යන චිත්ත තරංග දුක් කරන් ඉඳ දෙන්න රාත්‍රී නිින්දට ඉඳලා හොඳට කතා කරලා ඔබට ඔබ කතා කරලා ඔබ ශක්තිමත් කරලා පිළිමත් කරලා ඔබට ඔබ ස්තුති පැහැදිලි කරලා ඔබේ ඊළඟට ඔබට අවශ්‍ය අවස්ථාව තුළ ඩොනේටින් තෝට් එක මම හරි කරන ඊළඟ තුළ මම අවශ්‍යතාවය ඒ අවස්ථාව කොහොමද ඒ මතක් කරලා ඒ ඉෂ්ට වෙනවා මේ රාත්‍රියේ දිනකට මගේ මොලේ වැඩ කරන්නේ ඒ අවස්ථාව ඉෂ්ට කිරීම අවශ්‍ය ඒකේ තරංග ධාරාව ඔබගේ මොලේ නිකුත් වෙන්න කියලා ස්තුතිය කියලා නිදාගන්න. හරියට මේ එළි වෙනකම් ක්‍රියාත්මක වෙන මොලේ ඇතුලේ මම සරල උදාහරණයක් කියන්නම් ඔබට මොලේ ඔබට පුදු දවකම කියලා බලන්න. අද රාත්‍රියේ ඔබ නිදා ගන්නකොට ඔබ වෙලාවක් වෙන්න පැය දෙකට මම අවදි කරන දැන් ඉදි කරනවා. පැය දෙකට මම අවදි අවදි කරවන්නේ. දෙකට දෙකට දෙකට දෙකට කියලා 50 තරයක් කියලා නිදාගන්න. හරියට 1.59 ලොකු නැගිටින්නට බලන්න. ලොකු අවුරුදු බලන්න. හරියට 1.59 ලොකු ඇස්තරේ. ඇස්තරෙන්න පොත හීනයක් වෙන්නත් පුළුවන්. මොකක් හරි වෙනස් දෙයක් කරන්න පුළුවන් මොනම ක්‍රමයකින් හරි මොන නැගිටිනවා. ඔබ අවදි කරගන්න. කොහොමද මේ අවදි කරන්නේ? මේ මොලේ තියෙන ඥානය තමයි වෙලාවේ නොබෝ ඔරලෝසුවක් නැතුව රිලෑම් එකක් නැතුව ඔබව කිසියම් ඥානාන්විත මාර්ගයකින් ඔබ අවදි කරන මොළයට ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය ඕනම දෙයක් සුදා කරගන්න පුළුවන් හැකියාව ඔබේ මොළයේ සතු. මේ මොළය ප්‍රෝග්‍රෑම් කරන එක තමයි මොළයට ආදරය කිරීම, මොළයේ කෙරෙහි විශ්වාසය නැත්නම් ආත්ම විශ්වාසය කර ගැනීම ඔබේ ජීවිතයේ ප්‍රතිදී රහසයි. ඉතින් අද මේ සරල දේශනාව මේ පිටිකතාවෙන් ඔබට මෙහෙම කියන්නේ වචනේ බලයේ